සකිසඳ අදත් සිතිජ සංభాෂණය සඳහා සැදී පැහැදී සිය සිටින ඔබ ඡායිබෝන් කියමින් මා සමග අදත් මැදිරියේ මිතුරු සංభాෂණයට පැමිණෙනවා සමන්තිකා ප්‍රියදර්ශිනී සමන්තිකා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරණියක් විශේෂයෙන්ම මාධ්‍ය පැත්තේ වුණත් ඇගේ මේ උනන්දුව මොකක් ඊට වඩා වෙනස් තලවලට යනවා විශේෂයෙන් ඇය කාන්තා ක්‍රියාකාරණයක් විදිහටත් කාන්තාවන් ගැන උනන්දු වෙන කෙනෙක් විදිහටත් මම අඳුරනවා නමුත් මම අඳුරන්නේ ඒ නිසාමත් විතරක් නෙවෙයි ඇය මගේ හොඳ මිතුරියක් අපිට ඉතින් වෙන වෙන දේවලුත් තියෙනවා ඔයිනුත් ඉපේ කතා කරගන්න සමන්තික ආයුබෝවන් ආයුබෝවන් සිටිජ වැඩසටහන ඔබ දන්නවා හදවතේ මනසේ ඉම්ගල් ගලවන ටිකක් වෙනස් ආකාරයක මේ තර්කය මුල් කරගත්ත වැඩසටහනක් නෙමෙයි වැස්තිපුර හදවත මුල් කරගත්ත වැඩසටහනක්. එහෙම කතා බහකට තමයි අපි ලෑස්ති වෙන්නේ නේද? සමත් එක. ඔව් අද මොනවද අපිට මේ මට මේ අද කතා කරන්න දැන් ඇත්තටම මේ ගර්භාෂය ගැන කතා කරන්න හිතුණා. ආ ඒක හොඳ මාතෘකාවක්. මට ඒක හිතෙනකොටම මට කතන්දර දෙකක් මතක් වෙනවා. පළවෙනි කතාව මේ මතක් වෙන්නේ මීට අවුරුදු හතරකට විතර කලින් වෙච්ච සිද්ධියක්. ඒක පොඩ්ඩක් සමහර ඒ කතාව පටන් ගන්න පෙර මම හිතන්නේ අපේ සාකච්ඡාවට වැදගත් මේ ගර්භාෂය කියන සංකල්පෙම පොඩ්ඩක් වැදගත් දෙයක් නිසා මොකද ඒක මේ ඊටාම මූල මූල ධාර්මික මූලික මේ අදහසක් තියෙන නේද ඒක අපි කාන්තාවගේ ස්ත්‍රීගේ ගර්භාෂය ගැන කතා කරන අතරෙම සියලුම ආකාරයේ උත්පාදනයන් පිළිබඳ දේ විදිහට යමක් උපදින්නේ ගබක් තුලින් ගර්භයක් තුලින්. ඒතර මේ ගර්භය පිළිබඳ පුරාතන ආගම්වල අතොසෙ මුල් ආගම්වල පස්සේ පුරුෂ මූලික ආගම් එක වැඩි මාරු කරනවා මේ ගර්භය අතොසෙ කේන්ද්‍රීය තැනක තිබුණා. ජීවිතේ ගර්භය කියන එක. එතකොට දා ගැබ කියන වචනේලත් ඉන්නේ ගර්භය කියන තේරුමෙන් යමක් දරා සිටින. උපාදනයට ලෑස්ති පෙන්වන්න පුළුවන් ඒ පුරාතන අදහසේ තියෙන ගැබ ගර්භය. ඉතින් මම හිතන්නේ මේ වගේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා මේ ගර්භය කියන මූලික වචනය ඇතුලේ. කියන්නේ પરම්පරාවේ ඊළඟ ඉදිරි දැක්ම තියෙන්නේ එතන පැන නැගීම තියෙන එතන අලුත් දෙයක් පැන නැගීම තියෙන අතර තියෙන නරක වෙච්ච දේ වෙනුවට යම්කිසි අලුත් කිසියම් දෙයක් උත්පාදනය විය හැකි එතනින් කියන මේ සියල්ලම මේ ගර්භයේ තියෙන ඊවර්ධංග ස්ත්‍රියගේ මේ ජීවිද්‍යාත්මක ක්‍රියාදාමය ඇතුලේ ගර්භයේ නිරන්තරයෙන් අර මේ පුනරුත්ථාපන වෙන එක මාසිකව ඒක තමයි ඒකේ තියෙන තවත් විශ්වකර්ම වැඩේ ගැන නිරන්තරයෙන් ඒක මේ තමන්ම පිරිසිදු වෙන්න ඕන සුවපත් වෙන්න ඕන අලුත් ජීවිතයක් සඳහා. يعني කොච්චර කිව්වත් අපි යම් කිසි විදියකට ස්ත්‍රියක් සහ පුරුෂයෙක්ගේ එකතුවක් එක්ක අනාගතවාදී විදිහට අපිට දරුවෙක් ඉපදෙනවා කියලා අපිට රැකිය යුතු දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතුවට මේක අපි සමහර වෙලාවට සමාජය ඇතුළත හරි පවිතු කිරිතු නැත්නම් හරි සංගවාතය යුතු දෙයක් හැටියට කියනවා. තියෙනවා. නමුත් ස්ත්‍රිය කියන්නේ මම හිතන්නේ අපි හැමෝම විශේෂ අවධානයකින් තියෙන්න ඕන ඇගේ ගර්භාෂය සහ මාසික ඔසප්පි මේවා පිළිබඳව අපි ඇත්තටම තාමත් මම හිතන්නේ අපි එච්චර සුබවාදී විදිහට ලකා සුබවාදී විදිහට හිතන්නේත් නැහැ. පහුගිය දවස්වලත් අපිට ඒක තේරුණා අර මැතිවරණ සමය ආරම්භක මැතිවරණ සමයේ පුබා හිතන්නේ ඒක ගර්හිතයි නැත්තම් විහිළුවට ලක් වෙන දෙයක් නෑ මතයක් නේද? ඒක බොහොම ඒක තමයි අපි තියෙන එක ප්‍රශ්න. මම නිතර අහන දෙයක් තමයි අපේ මේ විශ්වවිද්‍යාලයට එන දැන් මගේ පසුබිම විශ්වවිද්‍යාලෙ හින්දා දැන් එන දරුවෝගෙන් මම නිතර අහනවා පන්ති කාමරයේදී ඔබට තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් අපි කියමුකෝ සමහර දරුවෝ පැය 8ක් බස් එකේ යනවා. මේ දරුවා ඔසප් වෙලා හිටියොත් ඒ දවසට ඔවුන්ට ඇය කොයිතරම් අපහසුතාවයෙන් දෙන්නේ ශාරීරික අපහසුතාවයෙන් නෙමෙයි අඩබගන්නේ මානසික ප්‍රශ්නේ වැසිකිළියක් නෑ මගේ දෙකට යන්නට මේවා ගැන අපි සංකේත මූලික මිනිස් අවශ්‍යතාවයක් නේ වැසිකිළියක් පාවිච්චි කිරීම කියන එක එතකොට ඔසප් වීමත් එක්ක ඇය හම්තු ඇති වෙන සංකූලතා පිළිබඳව ඇය වාඩි වෙන තැන ගැන මේවා පිළිබඳව අපි හරි සරලව හිතන හරි අවමානයෙන් හිතන්නේ නමුත් මගේ හිතන ඊට වඩා මේකට දෙන්න ඕන තැන හරි මේ ඉදිරියෙන් හිතන්න ඕනේ කියලා. සමාජික අපි මෙතන ඉතාම වැදගත් මාතෘකාවක් අද මේ ඔබ ගන්නේ මේ අපි පේනවා සමාජයක් විදිහට අපේ මේ අවිද්‍යාව නොදැනීම නොතේරීම අසංවේදීතාවය විශේෂ සමාජයක් සංවිධානය කරලා තියෙන සම්පූර්ණ අසංවේදී සමාජයකට කාන්තාවට මේ ඉතාම මූලික ඔබ කියන මාන අවශ්‍යතා මානව අවශ්‍යතා ඒවා මූලික වශයෙන් දියුණු මොලයක් තියෙන ප්‍රබුද්ධ සමාජයක පහසෙන් ඒ වෙනුවෙන් කැපවෙලා තියෙන උන සමාජය විශ්න ගන්න. අපි මම හිතන්නේ අඩියක්වත් තියපු බවක් පේන්නේ නැහැ නේද? අනිවාර්යෙන්. දැන් ඉන්දියාවේ පැඩ්මන් වගේ චිත්‍රපටයක් ඇතුළේ මේක කතා කරනවා. නමුත් යම්කිසි විදිහකට අපි ඒ ඒ චිත්‍රපටය දිහා බලන්නේ කොහොමද? අන්නම ගානේ අපි මේකෙන් ගන්න තියෙන පාඩම මොකක්ද? අපේ දරුවන්ට අපේ මේ විශේෂයෙන් දැරියන්ට දෙන පණ පණිවිඩය මොකද්ද? අපි තාමත් අර ගෝත්‍රිකවාදී විදිහට දේවල් ප්‍රශ්න මේ ස්ත්‍රියගේ ප්‍රශ්නයක් හැටියට මේක ගන්න එකම ප්‍රශ්නයක් කියලායි මට හිතෙන්නේ. අපි එතකොට ඔයාගේ කතාව අද බලමු. මම ඇත්තටම මේ කතන්දර දෙකක් තියෙනවා. දැන් මට එකපාරට මේක කතාවක් මම හිතාගෙන ආවා. නමුත් තව කතාවක් මතක් වුණා මට. එකක් තමයි මම යනවා මේ වැලිකඩ සිරගෙදරට යන්ත්‍රික විද්‍යාවේ නිරීක්ෂණ ශාරිකාවකට ඒතන ඉන්න මේ බැඳවියන් හමුවන්නට. ඒ යන වෙලාවේ එක්තරා විශේෂ මේ කොටසක් මට හම්බ වෙනවා. ඒ තමයි සුළු වැරදි කරලා යම්කිසි කාලයක් ඇතුළත සිරගෙදරට පැමිණ සිටින ගර්භණී මව්වරු. ඉතින් මම අහනවා ඇයි මේ ගර්භණී මව්වරුත් එක්ක කතා කරනකොට මට ඉතාමත් පුදුම හිතෙනවා සමාජ ප්‍රශ්නයක් හම්බ වෙනවා. ඒ තමයි ඔවුන් සුළු වැරදි කරලා සිරගත වෙනවා තමන්ගේ දරුවෝ උපතට පහසුකම් සපයා ගන්නවා. නැතිනම් මට සාමාන්‍ය විදිහට ස්පිරිතාලයකට ගියොත් දවසක් පොලිමේ උදේ ඉඳන් ඉන්න වෙන ටිකට විටමින් ටික හම්බ වෙන්නේ නැති ටිකට කෑම ටික හම්බ වෙන්නේ නැති ටිකට මගේ දරු උපත සිදු වෙනකන් මම සිරගත වෙනවා ආණ්ඩුවේ ස්පිරිතාලේ ප්‍රමුඛ තාලිස් දෙකේ දේවල් ලබා ගන්න ගර්භාෂය වෙනුවෙන් ඒක හරි පුදුම කතාවක් සමන්තික. මම ඊටමත් සංවේදී වෙච්ච අවස්ථාවක් මට පුතකයි. ඒ කියන්නේ ඒ දරුවා සිරගෙදර කිපදෙනවා කියන එක උන්ට පහසුවක් බවට පත් වෙනවා. ඉතින් අපි කොච්චර දුප්පත් සමාජයකද ජීවත් වෙන්නේ? මේක එක කතාවක්. මේක හාත්පසින් වෙනස් කතාවක් මට හම්බ වෙනවා විශ්වවිද්‍යාලයේදී. මේට අවුරුදු කීපයකට කලින් පන්ති එක්තරා ශිෂ්‍යාවක් විද්‍යාර්ථියක් යම්කිසි කාලයක් පැමිණෙන්නේ නැහැ. මම නිතර අහනවා ඇයි කෝ කියලා. ඇය අහම්බෙන් දවසක එනවා ඇවිල්ලා කියනවා මට කතා කරන්න ඕන. හැබැයි මෙතන නෙමෙයි මට වෙනම කතා කරන්න ඕන. මම එයාත් එක්ක යනවා. ඇය විශ්වවිද්‍යාලයේ වෙනකොට හිටියේ තෙවෙනි වසර. හැබැයි ඇය මට කියන කතාව ඊට වඩා ඒ කියන්නේ මම මම හැම විටම විශ්වාස කරා විශ්වවිද්‍යාලේ ළමයි උනත් අපි දැනුම සහ බුද්ධිය මේවා පිළිබඳව හිතනකොට සමාජය පිළිබඳව ඊට වඩා අපි වෙනස් විදිහකට හිතන්න ඕනේ නේද කියන එක මට ආකල්පය ආවේ එතන. ඇය කියනවා මම ගර්භණීව හිටියා. මට ගබ්සාවක් සිද්ධ වුණා. මම කියනවා ඇත්තද කාගෙන්ද? ඒ කියන්නේ ගබ්සාවක් කරගත්තද සිද්ධ වුණා. අය ගබ්සාවක් කරගත්තා කියලා කියන්නේ. නමුත් ඒක කතාව ඊට පිටිපස්සෙන් සාමාන්‍යයෙන් ගබ්සාවක් වෙනවා කියන එක අපි කොච්චරකවත් මේ සමාජය ඇතුලේ අපිට සංගවා තියන්න බැරි දෙයක් බවට පත් වෙනවා. අපි හැමෝම මේ පිළිබඳව මොකද අපි පාරක යනකොට මේ සිද්ධ වෙන සමාජ සංස්කෘතික සමාජයේ සිදුවීම් ගැන අපිට විදේ සංවේදීකමක් තියෙනවා. නමුත් කාරණේ තියෙන්නේ ඇය කියන කතාව ඊට වැඩිය වෙනස්. ඇගේ අම්මා අවුරුදු 80 ගාණක් කම්කරු රස්සාවක් කරන්නේ. ඇගේ පවුලේ ගොඩක් සමාජිකයෝ ඉන්න අය තමයි බාලයා. ඊය ඔක්කොම විවාහ වෙලා සුළුසුළු රැකියා කරන්නේ. අම්මට මාව බලා ගන්න බෑ. අම්මා කෙනෙක්ට යෝජනාවක් කරනවා. විවාහ වෙන්නේ නැහැ. හැබැයි කෙනත් එක්ක ඇය ඉන්නවා තාමත්. ඇය ගර්භණී වෙනවා. ඇය ගර්භාෂය ගර්භණී භාවයත් එක්ක මේ යම් කිසි විදිහට ගබ්සාවක් කරගන්නවා. නමුත් මට මෙතන තියෙන ප්‍රශ්නේ මම ඒකෙන් ඇසිය යුතුද නැතිද කියන හිතන් තාමත් මට හිතාගන්න බැරි ප්‍රශ්නයක් අහනවා. ඔබ ඔහුට ආදරේද? මම ඉච්චරයි හුවේ. දන්නේ නෑ මිස්. දැන් මේ සම්බන්ධය අම්මා සකස් කරපලද නැත්නම් වෙන විදිහකට වෙන විකල්පයක් ඇයිද තිබුණේ නෑ. ඒකෙන් ප්‍රශ්න අහම මම විවිධ විදිහට ඇයි කියනවා මට කන්න ටිකක් විදිහක් නැත්නම් විශ්වවිද්‍යාලෙට මට එනවා මට කන්න විදිහක් තිබුණේ නෑ. මට අනුදේවල් කරන්න කවුරුත් නෑ. අම්මට මම බලා ගන්න බෑ. අම්මවත් බලා ගන්නේ මම. මම දැන් මොකද කරන්නේ? මට එකම විකල්ප මේක විතරයි. මට ඔහු ආදරය කරනවද නැත්නම් ඔහු මට සුරක්ෂිත මම කියන්නේ විවාහාතිකයක් නෑ උන්ට. එතකොට මේ මම මෙච්චර මේ අධ්‍යාපනයක් ලබන කෙනෙක් ඇතුලේ වුණත් නැවත අපි ප්‍රශ්න කරන්න ඕන මම හිතන්නේ මේක තමයි අපි කියන අපි හැමදේම පටු විදිහට අපේ තියෙන පරිසරයේ ඉන්න දේවල් දිහා ප්‍රශ්න දිහා බලන්නේ අපි ඉන්න තැන අපි බුද්ධියෙන් දේවල් විසඳන්න යනවා නමුත් සමාජයේ බොහෝ ස්ත්‍රීන් බොහෝ දැරියන් වෙන ප්‍රශ්න හරහා තියෙන ඛේද වාචක ඇතුලේ තියෙන්නේ වෙන කතන්දරයක්. ඒක ඔය කතන්දර දෙකම සමන්තික මේ මේ හරි මම කියන්නේ අපි අවධානය යොමු යුතුයි රටක අනිතිකේ සාකන්දික අතර එක්තරා මේ සමவாயයක් සම්බන්ධයක් තියෙනවා දැන් මොකද මේක ඇත්තටම දෙකම හිරගෙවල් ගැන දෙයක් වගේ මට පේන්නේ හිරගෙවල් කියලා අදහස් කරන්නේ අපි සරලව හිරගෙවල් කියන්නේ ජීවිතයේ මේ සීමා කරන තැනක් නේ. ඇත්ත වශයෙන් මෙතන කැමැත්තෙන් මේ එක්තරා ආකාරයකට බල කෙරලා තියෙන මේ හිරෙට යන්න ජීවත් වෙන්න. ජීවිතය සඳහා. ජීවිතය සඳහා. ආහාර සඳහා. ආහාර සඳහා පැවැත්ම සඳහා. සරලම දේවල් නේ. තම සරල මේ ෆිසිකල් නීඩ්ස් නැත්නම් තම ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය මේ දෙයක් සහතික කරගන්න මේ මේ හිරෙට යනවා වගේ වැඩක්. ඉතින් එහෙමනම් අපි මම දන්නේ අපි මොන වගේ සමාජයක්ද කියලා. මේ මේක හරි කල් හරි බරපතල ප්‍රශ්නයක් මේ වගේ කොච්චර සංවේදීද අපි මනුෂ්‍ය විදියට කොච්චර අපි මේ වගේ මේක මේ කරා සමාජයේ පැවැත්මක් අපිට නැති වුනහම අපි හදාගන්න විකෘති ආයතන ක්‍රමයක් නේ කියන්නේ මේක ඉන්ෆෝමල් ඉන්ස්ටිටියුෂන්ස් නේද එක්තරා විදිහට මේ වගේ කොච්චර තව තියෙනවද කොච්චර දේවල් සිද්ධ වෙනවද මම පැහැදිලිව මට දැනෙන දේ තමයි අපි හැමදාම දැන් හරි භාවාතිශයයිනේ අපි gedara budun අම්මා මාතෘත්වය මාර උතුම් කියලා අපි කියන ගමන් ඒ සඳහා අපි කරන මේ දායකත්වය මොකක්ද මේක හරි මේ කියන්නේ මේක හරි සරල වෙන්නේ නැත්තේ මේ මේ මේ මේ සමාජයේ විවිධ තැන්වල මේ සඳහා පද්ධති දෙයක් හැදිලා නැහැනේ. එක්කෝ ගර්භාෂය විතරක් රැකගෙන ගෙදර ඉන්න. දැන් ඕක යෝජනාව බොහෝ උගත් ස්ත්‍රීන්ට මොකද වෙලා තියෙන්නේ නැත්තම් ඇගේ සමස්තය කඩා බිඳ වටලා නැත්තම් ඇයට අපි කියන ගෘහ සීමාව බවට පත් කරනවා එතනින් එහාට ඇගේ නිර්මාණශීලීත්වයට ඇගේ දක්ෂතාවලට මේ එක්ක ඇගේ ගර්භණීය භාවයත් එක්ක එක්ක දරුවෝ බලාගෙන ඉන්න ඕනේ කියන එකට අපි කොටු කන්දරේ තියෙන්නේ. ඒක ඒක තමයි ප්‍රශ්න ගැන. අපි එතන තියෙන්නේ මනුෂ්‍යයාගේ තීරණ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි මොකට තින්නේ ඇයි? නේද? එතකොට මේ මුළු මනුෂ්‍යත්වය පිළිබඳ තීරණම ඊටාම වැදගත් මේ අපේ රට සමාජයක් විදිහට නැති කරගත්තා. මම මේ තේමාවෙන් මම කැමතිවා තේමාව දිගටම ගර්භාෂයෙන් ගන්න සමාන්තිකා. නමුත් මම කැමති එකට පොඩ්ඩක් ලොකු දාර්ශනික රාමුවක් ඉදිරිපත් කරන්න අපි කල්පනා කරන්නේ. දැන් 1800 ගණන් වල රොබර්ට් ඕන් කියලා ඔහු හියුමැනිස් කෙනෙක් මානවවාදියෙක් ආරම්භක මානවවාදී යුරෝපයේ හිටපු. එයා එහෙම වාමාකාර එහෙම එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් ඒවැනි මේ මනුෂ්‍යත්වය ගැන කල්පනා කරපු අය විශේෂයෙන් කියන්නේ ඒක තේරුම මනුෂ්‍යත්වයේ තේරුම මොකක්ද කල්පනා කරපු අය. ඒගොල්ලෝ කතෝලික ක්‍රිස්තියානි පරිසරයකින් ආවේ. එතකොට ඒ රාමය ඇතුලේ වුණත් ඒකේ තිබිච්ච සීමාවන් කඩාගෙන හිතන්න ගත්ත කෙනෙක් ඕවන්. ඕවන්ගේ එක අදහසක් තමයි මේ අදහස. අදහස. මේ කියන්නේ අපි ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඔය මම හරි කැමති අදහස. මිනිස්සු වෙන්න කියලා. මනුෂ්‍යත්වයේ දිනා ගන්න, මනුෂ්‍යත්වයේ උපය ගන්න. ඒතර අපිට මේ මනුෂ්‍යත්වය වීමේ සීමාවක් නැහැ. අපිට යා හිත විදිහට දෙවියන් වහන්සේ ශක්්‍යතා අප්‍රමාණ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ තරමට අපි ඒවා පාවිච්චි කරලා ලොකු වෙන්න පුළුවන්. විශාල වෙන්න පුළුවන් මනුස්ස විදිහට. එතකොට අපි දැන් ඔය ගොඩක් අය දන්නේ නැහැ. මම කොහොමදක් දන්නේ මේ මෙහිපලවින්ද කතාව. මෙහිපලෙන් දන්නවා මිචිගල් වල මේ අර කම්කරු පෙරපාලයකට වෙඩි තිබ්බ එක සහ කම්කරුවෝ පෑ 8 වැඩ දිනයක් ඉල්ලුවා කියලා. මොකද ඊට කලින් ඒගොල්ලෝ පෑ 12ක් 14ක් වැඩ කරා. ඊට පස්සේ ඒක පිටපස්සේ තිබුණා මේ රොබර්ට් ඕන්ලගේ වගේ අයගේ සංකල්ප. මොකද මේ අර ප්‍රශ්නේ අපි මොකටද මෙහි ඉන්නේ? ඉන්නේ මිනිස්සු වෙන්න. ඒක රොබෝට්වන් ගණනය කරනවා හරි. අපිට දීලා තියෙනවා පැය 24ක්. මේ පැය 24න් අඩුම ගානේ අපි ආපු වැඩේ කරගන්න පැය 8ක්වත් තියන්න එපා. මොකද ආපු වැඩේ මිනිස්සු වෙන වැඩි. ඒතර තේරුම හොයාගනිමින් අපි මනුෂ්‍යත්වයේ භාගාධිකා කරගන්න පැය 8ක්වත් අපිට ඕනේ. ඒතකොට ඒක තමයි ප්‍රධාන වෙන්නේ. ඒක සස්ටේන් කරන්න, ඒක පවත්වා ගන්න තමයි ඉතුරු පැය 16 අපි පාවිච්චි කරන්නේ. ඒකට ලොකු කැපකිරීමක් ඇතර කරන්න හොඳ නැහැ හරන්න. මොකද දැන් කියන කාලේ හැටියට කරන්න දෙයක් නැහැ. කියලා පැය 8ක්වත් එහෙනම් අපි වැඩ කරමු. අර ජීවිතේ පවත්ව ගන්න. පැය 8ක් විතර ඕන වෙනවා අර පුනරුත්ථාපනය කරන්න ඉදා ගන්න කෑම බීම ආදි වශයෙන්. නමුත් ඊටු පැයට තමයි අපි මනුෂ්‍ය සම්බන්ධය ඇති කරගනිමින් අපි පරිසරයට යමින් අපි කවියක් අහමින් පොතක් කියවමින් පුස්තකාලයට යමින් නාට්‍යයක් බලමින් දරුවොත් එක්ක ජීවිතේ බෙදා හදා ගනිමින් ගත කරන්න පැයට ඕනේ. ඒත් වශයෙන් පැයට තමයි අර සටන කරේ. يعني ජී මිනිස්සු වෙන්න පැයට තමයි අර පැයට ඉල්ලුවේ. දැන් මෙතන තියෙන මම හිතන්නේ ලොකු ප්‍රශ්නේ තමයි මේ ගැටලුවේ. අපේ තේරුම් මොකන්ද කියන ප්‍රශ්නේද ඒක නැති වෙලා අපි නිකම්ම පැවතීම සඳහා ජීවත් වීමට සීමා වෙලා තියෙනවා. ඕව සීමා කරලා බල කරලා තියෙනවා. අන්තිමට අපි දන්නේ අපි අපි රටක් විදියට සමාජයක් විදියට අපිට වඩා මනුෂ්‍යත්ව පිළිබඳව තේරුම හිතුවොත් අපි කොච්චර දේවල් ඉඩකඩ හදා ගන්න ඕනද අපේ රාම කොච්චර තියෙනවද අපි කඩාගත යුතු. එතකොට කොච්චර සීමා බන්ධන පනවලා තියෙනවද අර කියන ඔය ගෘහ ගෘහය කියන්නේ ලොකුම සීමාවක් නේ මිනිස් වෙන දෙන්නම නැති සීමාව තමයි ඕක. අර ගෘහේ ඉන්න ඕන, ධර්මාශය රැක ගන්න ඕන. ඒ ඔක්කොම මනුෂ්‍යත්වයට එරෙහි තහංචි කියලා මට පේනවා. දැන් ඒ ඒ ඒ தત્ත්වය අපි දැන් සරල දැන් ඔය ඔය ඔය සත්‍යයටම ඉස්ත්‍ය සම්බන්ධ වෙනස් කිව්වොත් දැන් වැඩ ඇරේ වැඩට යන්නේ ඉස්ත්‍යයි. කියන්නේ දැන් ගෘහයේ සීමාව සකස් වෙන්නේ මේ කියන්නේ දැන් හොඳට බලන්නක පාරකට යනකොට කවුද දෙකෑ කියන්නේ නැත්නම් දිවා සුරකම මධ්‍යස්ථානෙන් දදියණියව ගන්න පුතාව ගන්න දෙමාපිය රැස්වීමට කවුද යන්නේ සහ හවසට කවුද මේ ගෙදර වැඩ ටික කරන්නේ දරුවන්ගේ අධ්‍යාපනයට කැප වෙන්නේ මේවා ඇතුලේ ඇයට වැඩ ගොඩක් පැවරෙනවා ඇගේ ගල් භාෂෙන් දරුවා එළියට වෙනවා විතරක් නෙමෙයි ඇය සම්බන්ධ තියෙන කාර්ය රටාව හරි බරපතලයි මේකත් එක්ක එතකොට අපි අර කිව්ව යෝජනා කරපු කාරණේ කෝ දර්ශනය කෝ එතනින් එහාට චින්තනය කෝ විවේකය මේවා සම්බන්ධයෙන් ඇගෙන් විය යුතු කාරණා ටිකක් ඇයට මගහැරෙනවා අවසාන වශයෙන් සිද්ධ වෙනවා ඇයට ඇයම මගහැරෙනවා ඇය හිතනවා මගේ වැඩ කොටස මෙන්න මේකයි ඒක තමයි වෙන්නේ ඇයට නැති වෙනවා එතකොට වෙන්නේ රටටම ඔක්කොම දේ නැති වෙනවා සියල්ල නැති වෙනවා විශ්වවිද්‍යාලයේදී බහුතරයක් ස්ත්‍රී විශේෂයෙන් ඉහළ සමාන්ත ගන්න බහුතරයක් ස්ත්‍රීන් බවටත් පත් වෙලා තිබුණේ නේ වෙනට. නමුත් අවසාන වශයෙන් ඇයිට රටට දෙන්න තියෙන අනිත් පැත්තට සේවාවක්. ඒ ටිකට අවශ්‍යකාශයක් තියෙනවද? හොඳයි ඒක තමයි වැදගත්ම දේ වර නිර්මාණ ශක්තිය කියන්නේ. එතනින් ලැබෙන්න ඕන දේ. එතන විශාල වශයෙන් මම හිතන්නේ කාන්තාව විතරක් නෙමෙයි. නමුත් පොදුවේ ගර්භාෂය කියන කතන්දරෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රධානම දේ තමයි ආදරය පිළිබඳ දෙන්න තියෙන ආදරය ආදරේ මුල් කරගත්ත දේවල්. අනිත් දේවල් ඔක්කොම ආදරේ මුල් කරගත් දේවල් කෑම බීම යුවක් ගෙදරක ඒක ආදරෙන් නොකරනවා නම් ඒක වසක් වගේ දෙයක් අපි නිර්මාණයක් කරත් අපි පාඩමක් කරත් මොකක් කරත් මනුෂ්‍යයා කෙරෙහි අර යහපත් චේතනාවෙන් ආදරෙන් නෙවෙයි නම් යන්නේ ඊට පස්සේ ඒක ඒක අනිත් පැත්ත වලට පත් වෙනවා නැත්නම් ඒක විසසහිත දෙයක් ඒ එනත විනාශකාරී දෙයක් බවට පත් වෙනවා ඒකට ඒක අපි බරපතල මේ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා මම කැමති මේ වෙලාවේ අපි වෙන සම්පූර්ණ අපේ තේමාවට පිටින් නමුත් තේමාවට වෙන විදිහකට සම්බන්ධ වෙන කවියක් කියන්න නන්දන වීරසිංහ කවියගෙන් නන්දන වීරසිංහ කවිය ඉතින් ගොඩාක් දේවල් වලට සංවේදී මිනිස්සෙක් මේ ඉතින් ඕකේ තර තේරුම පිළිබඳ ප්‍රශ්නේ අපි ගොඩාක් බෞද්ධ වෙන මේ රටේ ඉන්නේ ඔහුගේ තියෙන කවියක් සහස් රැස්සට රස්සයට කියන කවි පොතේ බුද්ධ භූමිය කියලා බැතිමතුන් බුද්ධමූය ඒ කවිය විය නම බැතිමතුන් එහි පිවිසෙන යම් විමතියක් සහිතව පෙරලා හැරියෙන ජනවාතයෙන් ඔබෙහි වරැඳෙන ඒ වෙහෙර බුදුන් වෙනුවෙන් කැප කළ තෙල් මහල් තෙල් මල් පහන්ගත් බර යුගත් ඇතිවම මලුපෙත් මම් පුරා ඇවිද වෙහෙසී නතරව හඳගා අසමි අවසන කෝ කොහිද බෝරුක බුදුගේ පිළිම හිමි මෙහි නොවේ උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින යම් හැඩයක් වන ගබින් එන පවනලි තෙපලමින් හැසිරෙනු වැනි දාගම් දෙවොල් මල්සුන් නැති නිවුණු අංගන පාමින දේව යාතිකා නැන්වෙන දෙසින් ගෞසියක් මෑතින ආධාර ඉල්ලා සසලවන කිලිටි කහකඩ නොමැති ආලෝක ගිරිබඳ හුදකලාවෙහි මුදුනෙන් මතුව කිසිවෙක් පවසති මේ හිස් ඉඩ අවකාශ අමා බස්නා පවනහා නිශ්ශබ්දතාවයම බුදුන් යයි පිරිත් ගාථා නිෂ්පලව හිඳ සිටින වැලි මළුවේහි ගෙනා මල් පහන් සුවඳ සුණු පින් පඳුරු සුළඟගෙන හෙලයි පර්වත පාදෙහි ඒකට උත්ප්‍රාසාත්මක කවියක් අර gedara වගේ කතන්දරයක් තමයි අපි gedara අපි හිතනවා මේ අපිට වැඩෙන්න හැදෙන්න විශාල අවකාශයක් දෙන තැනක් විය යුතුයි කියලා. නමුත් අපි ගෙදර ඉතාලම පටු රාමම් බවට පත් කරගන්නවා. දැන් අපි පන්සලක් ඒ වගේ. අංශල අපි නිකන් ඇවිල්ලා පියාඹන්න පුළුවන් වෙන්න ඕන අපිට නිදහස් වෙලා. මොකද ඒ විශාල වශයෙන් අපි හිර කරන පිළිමයකට ඒකට මේකට යාතිකාවලට හිර කරන තනක් බවට පත් වෙනවා. නැවතත් අපේ ජීවිතයේ අර්ථය පිළිබඳ ප්‍රශ්නමයි මේ තියෙන්නේ. අර මුත්තන කවිය කියන නිහඬතාවය. ඇත්තටම දැන් අපිට ඕන කරන නිහඬතාවයේ පන්සලක් වගේ තමයි අපි කියන්නේ හිත පන්සලක් කරගන්න පුළුවන්. කොච්චර ලස්සනද කියලා. නැවත අපි අහන්න ඕන ප්‍රශ්නේ ඔක තමයි. පන්සල වදාම මේ හඬ ගාලා කෑ ගහන තනක් බවට ഘോഷාකාරී තනක් බවට පත් වෙලා තියෙනවා. ඒකට වගේම අපේ ගෙවල් අපිව සතපවන අපිට අපේ එළියෙන් එන කරදර නැත්තම් ලෙඩ මෙතනද සුවපත් වෙන තනක් නෙවෙයි. නැවත ගෙදරම රෝගී තනක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොමද මම හිතන්නේ අපේ අද කතා බහට මෙන්න මේ කේන්ද්‍රීය තියෙන ගර්භාෂය පිළිබඳ අදහස. දැන් මේක මම නම් සමන්තිකා කියන්නේ මේක හුදෙක් ජීවිතාත්මක ප්‍රශ්නයක් හරි වෛද්‍ය විද්‍යාත්මක ප්‍රශ්නයක් හෝ නෙවෙයි ඊට බරපතල සමාජ ප්‍රශ්නයක් තියෙනවා ඊටත් යටින් අර අපි දැන් කතා කරලා පොඩ්ඩක් සමන්තිකාගේ ඒක කියුණා ඒක විශාල ආධ්‍යාත්මික ප්‍රශ්නයක් තියෙනවා අපි මිනිස්සු වීම මිනිස් ආර්ථය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙනවා අපි මේවා අපි කපලා තේරුම් නොගන්න තාක්කල් ඒවා නිග්‍රහ වෙන තාක්කල් මේ කේන්ද්‍රීය දේවල් අපේ ජීවිතයේ අර්ථය තමයි නැති කරගන්නේ. අර කියන්න පුළුවන් කොස්මොලොජිකල් පොයින්ට් එකන විශ්වවේදී වශයෙන් අපි මනුෂ්‍ය බවට වෙන්න තියෙන දේ අපි ඉතාම පුංචි හුදෙක් කන බොන මේ හුදෙක් පාරිභෝගිකව බවට ඕනන වෙලා සමහරට ඇත්ත වශයෙන් සමහර සත්තුන්ට තියෙන හැකියාවනොත් නැති. පරමටත් ඉතින්නුත් පල්ලෙහාට යන රොබෝල වගේ තත්වයකට වගේ අපිපත් වෙන්න පුළුවන්. ඒකට මූලිකව දැන් හේතුව තමයි අද වෙනකොට ඔබ පරිහරණය කරන මාධ්‍යයේ සිට දැන් මම විශේෂයෙන් මාධ්‍ය පිළිබඳව කතා කළොත් මේක ඇතුළෙම නැවත ප්‍රශ්න ටිකක් ගෙනල්ලා දෙනවා. ඒ ප්‍රශ්න තමයි අපි ගන්නෙ. නැතුව අපිට මාධ්‍ය යෝජනා කරන සමහර ප්‍රශ්න සමහර දේවල් අපි කරපින්නගෙන ඉන්න හරිම අහිතකර පැවැත්මක් සඳහා හේතු වෙනවා. ඔය ඒක තමයි අපි සංවිධානය කරගෙන තියෙන හැටි ජීවිතේ අවුල් ගොඩක් මන්නේ මාධ්‍ය තව අවුලක්. <laughs> මාධ්‍ය අපට උදව් කරන්න ඕන හරිනම් අර කියන මනුෂ්‍යත්වය හොයාගන්න, සහ සම්බන්ධ වෙන්න ඒක තමයි මාධ්‍ය අපේ සමාජ ජීවිතයේ ස්නායු පද්ධතිය වෙනවා. අපි කියනවනේ සාමාන්‍ය මාධ්‍ය ඉස්සරහින් ඉන්න ඕනේ කියලා. සහ මම කියන්නේ මාධ්‍ය අපේ සමාජයේ ස්නායු පද්ධතිය වෙනවා. ස්නායු අවුල් නම් ඔක්කොම දැනීම අවුල් වෙනවා. අපි අත පුච්චනකොට පිච්චෙනවා කියලා දන්නේ. අපි දැන් ඔක්කොම පුච්චගෙන තියෙනවා. සමන්තික අනේ ස්තුතියි අද රසවත් කතා බහට අපේ කාලය අවසానයි අපිට අදත් තාක්ෂණික සහාය දුන්නා අචලා ගුණසේකර අපි අයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි අදත් අපි සතිසඳට ආයුබෝවන් කියන්න වෙලාව පැමිණිලා. ආයුබෝවන්. City Jazz. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක